ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ නොච්චියාගම ලින්දබැව සිරිවිමල විසුද්ධාරාමාධිපති පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ දහම් සරසවි කතිකාචාර්ය ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පූජනීය ඉලන්දගස්පවේ ශීල විසුද්ධි ස්වාමීන් වහන්සේ පුද්ගල ප්‍රේමනාප භාවයට හේතු වන සිල්වත් බව මජ්ක්‍ධිම නිකායේ චූලසීහනාද සූත්‍රය සොරෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව අපට දහම් කරුණු පහදා දෙනු මැනව. පින්තුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 අඤ්ඤේති ඒවමේව වික්ඛවේ සම්මා සීහනාදං නදති සාදු සද්ධාවන්ත පින්නතුනි තා සතුට වෙනවා මැදිරියට සෑහෙන පිරිසක් ධර්ම ශ්‍රවණය සඳහා පැමිණලා සිටිනවා සෑහෙන පිරිසක් දායකත්වය දරලා තියෙනවා ඉතින් බුද්ධිමත් ශ්‍රද්ධාවන්ත පින්නතුනේ අපි දේශනාවටම කාලය සමු මේ පින්නතුන්ට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ මෙහෙමයි කියන කාරණේ පිළිබඳ වැඩි අනුශාසනාවකට යන්නේ හොඳින් බණ ටිකක් අහමු එතකින් ඒ අනුශාසනාව විවර කරනවා මේ අත්ෝ මහ විශාල පින්කමක දායක දායකත්වයේ ලබලා මේ බණ පෙන්වනවා ශ්‍රී ලංකා ගෝම සංස්ථාවේ ස්වදේශී සේවයේ මේ පදු දේශනාවක් දේශනා ශ්‍රවණය කර මේ පින්නතුන් ධර්මයක් ශ්‍රවණය කරනවා වගේම සමස්ත ලෝකවාසීන්ටම බණපදයක් අහන්න අවස්ථාව ලබා දෙන එක සබ්බදානං ධම්මදානං ජිහාති කියන ධම් ශීර්ෂය යටතේ ඒ අනුව ශ්‍රේෂ්ඨ උදාර උදාර පින්කමක සදායකත්වයෙන් ලැබුණා ලැබුවා කියලා සාදුකාරයක් Tamanටම දීගෙන සතුටු වෙන්න. හොඳයි. අපි මාතෘකාවසෙත් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ චූල සීහනාද සූත්‍රය. ඒ සීහනාද වර්ගයට අයිති චූල සීහනාද සූත්‍රය තමයි අද මාතෘකාව වශයෙන් තබා ගත්තේ. මේ කොටස තමයි ඉදිරිපත් කළේ ඉදේව භික්ඛවේ සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුඤ්ඤා පරප්පවාදා සමනෙහි අඤ්ඤේති එවමේව වික්ඛවේ සම්මා සීහනාදන් නද එතකොට මේක සීහනාදයක්. ඒක ඒ අනුව තමයි තවත් මහා සීහනාදයක් තියෙන නිසා මේ සූත්‍රය චූල සීහනාද සූත්‍රය කියලා සඳහන් වෙන්නේ. එතකොට මේකේ තේරුම මහණෙනි පළමු මහණ ඒ මහණ කියන අර්ථය එහි පදගතාර්ථය සෝවාන් සකුර්දාගාමී අනාගාමී රහත් ඒ උතුමන්ලා තමයි බුදුරජාණන් වහන්සේ සමන නමින් හඳුන්වන්නේ මේ සූත්‍රයට අනුව. ඒකට මහණෙනි පළමු මහණ ප්‍රථම මහණ මේ ශාසනයේ ප්‍රථම මහණ කියලා හඳුන්වන්නේ සෝවාන් උතුමා. ඒ සෝවාන් උතුමාත් මේ සස්නේ මහයි. දෙවෙනි මහණ ඒත් මේ ශාසනයමයි. දෙවෙනි මහණ එතකොට සෙද ගැමිසොක් සකු르දාගාමි මහණ. ඊළඟ තුන්වෙනි මහණක් කියන්නේ අනාගාමී උත්තමයාත් මේ ශාසනය තුලමයි. සිව්වැනි මහණ රහත් උතුමාණන් වහන්සේ මේ ශාසනය තුලමයි. අන්‍ය ද්වාසක්තිවාද සංඛ්‍යාත පරත්‍රවාදය කියලා කියන්නේ මේ අනිය තීර්ථකයන්ගේ දෙසටක් මිත්‍යා දෘෂ්ටියින්හි මේ සිව් දෙනා දකින්න ලැබෙන්නේ නැහැ. ඔනේ කරයි උසර බලක තියාගන්න ඕනේ පින්නතුනේ. මේ අන්‍ය ද්වාසක්තිවාද කියලා කියන්නේ 62ක් ආගම්. නැත්තම් දෘෂ්ටි ගති කියන්නේ දෘෂ්ටි ජාලයක් ඔය වෙනකොට සම්මා සම්බුදුන් වහන්සේ ලෝ පහළ වුණු ඒ සමයේ එතකොට මෙන්න මේ අන්‍ය තීර්ථ කියන්නේ බුදුදහමෙන් පිටස්තර අන්‍ය ආගම් නැත්නම් සමායාන්ත්‍රය ශ්‍රමණයන් කෙරෙන් ශූන්‍යයි කියලා තමයි මේ බුද්ධ දේශනාව. මෙන්න මේක තමයි සිය නාමය. වෙනත් අන්‍ය ශාසනවල මේ හතර දෙනා දකින්න ලැබෙන්නේ නැහැ. ওই හතර දෙනාට සෝවාන් උතුමා, සකු르දාගාමී උතුමා, අනාගාමී උතුමා, රහත් උතුමයන් වහන්සේ අන්‍ය ශාසනයක දකින්න නැහැ කියලා දකින්න ලැබෙන්නේ නැහැ කියලා. මෙන්න මේ අභීත සිංහනාදය කරන කවුද? අපේ බුදුරජාණන් වහන්සේ සවස් නුවර ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මේ දේශනාව අනරාධිතවම බුදුරජාණන් වහන්සේ මෙදිරිපත් වෙලා කරන සිංහනාදයක් මේක. එතකොට සීනනාද වර්ගයට අයිති නිසා සිංහනාද සූල සීනනාද කියලා හිතම් කරන්නේ. තවත් අර මහා සීනනාදයෙන් ඒ දෘෂ්ටි ඛණ්ඩණය කිරීම තමයි එතනදී කෙරෙන්නේ මහා සීනනාද සූත්‍රය කියලා කියන්නේ ඒකට. එතකොට මෙන්න මේ කොටස තාමත් වැදගත් වෙනවා අද දී පැවිදි හැමෝටම. මේක මේ අභීත ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන වික්ෂුවක් වෙන්නයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. මේ ප්‍රකාශය හැමෝටම කරන්න බෑ. එතකොට මේ අනුශාසනාව මේක බලයක් ප්‍රකාශ කිරීම. සීහනාදයක් කියලා කියන්නේ දැන් වෙනත් සතුන්ට වඩා කැනහිලුගේ හඬක් තියෙනවා. ඌහන්. අතුන්ගේ කුංචනාද, අස්වැන්ගේ හේසාරබේ. මේ අතර සම්මුති වශයෙන් ගත්තත් සිංහාගේ සිංහනාදය අග්‍රයි. ඒක තමයි සත්තුන්ගේ අතර ඒ ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒකට මේ සිංහනාදය කියලා කියන්නේ එතෙන්ට උපමාවක් වශයෙන් ගන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සිංහනාදය කරන්න පුළුවන් වෙන්නේ මේ සම්බුද්ධ ශාසනයේ සිල්වත් වූ කෙනාටයි. ඉතින් අපි බලමු මේව ප්‍රකාශයක් කරන්න සිද්ධ වෙන්නේ සිද්ධ උනේ අනේ තීර්ථකයන් ලාභ සත්කාරයෙන් පිළිහිලා ගෝසා කරන්න උනවා. ගෝසා කරනවා කියන්නේ අපි ශ්‍රමණයෝ නෙවෙයිද? ඇයි අපිට දම් පෑන් දුන්නාම නරකද? ඒ විදිහට මේ අනේ තීර්ථකයෝ මේ ලොකු උද්ඝෝෂණයක් කරන්න ගත්තා. ඉතින් අන්න ඒ වෙලාවේ තමයි ඒ ඒ අදහස අනුව තමයි මේ සූත්‍රයේ දේශනාව වෙන්නේ. මේ දේශනාවේ මේව ප්‍රකාශයක් කරන්න නම් මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත වෙන්න ඕනේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කරුණු හතරක් මතක තියාගන්න ඕනේ. කතමේ චත්තාරෝ අත්තිකෝනෝ ආවසෝ සත්තරී පසාදෝ අත්ති ධම්මේ පසාදෝ අත්ති සීලේසු පරිපූර්ණකාරිතා සහ ධම්මිකා කෝපනතියා මනාප ගාහත්තා ඒව පබ්බජිතාච්ච මේ කියන්නේ පින්නතුනේ එවත්නි අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි පෑදීම. අර වගේ ප්‍රකාශයක් කරන්නට ඒ උත්තම පද ප්‍රාප්තියට පත් වෙන්න එපාය. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, රහත්. ඒ தත්ත්වයට පත් වෙන්න උවමනා කරන මෙන්න මේ කරුණු හතර අනිවාර්යෙන් ඒ මඟ පිළිපන් දැනත්තා ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා තියෙන්න ඕනේ. මොකක්ද පළවෙනි කාරණේ? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පැහැදීම. මේක තමයි අවිච්ඡක්කසාරය. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ කවුද අපේ? සම්මා සම්බුදුන් වහන්සේ. එතකොට අපේ ශාස්ත්‍රුන් වහන්සේ සත්වෝ භගවා. ඔන්න ඒක මතක තියාගන්න. ශාස්ත්‍රුන් වාග්යවතුන් වහන්සේමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට අපි අපේ අවිච්ඡ ප්‍රසාරය මුග්ධ විදිහට මිත්‍යා විමුක්ඛය කියන වචනයක් තියෙනවා. වැරදි විදිහට ප්‍රසාදයක් ඇති වුණොත් ඒ ඇති වෙලා නොයෙකුත් කොයි ආගමක් නැත්නම් කොයි ශාස්ත්‍රූවරයක් කොයි ආකාරයක් එකයි කියන මතයට මෙතන ගැලපෙන්නේ නැහැ මේ කාරණය. අන්‍ය තීර්ථකයන් එදා තීර්ථකයන් කියන වචනයෙන් හඳුන්වපු හදත් ලෝක ධාතුවේ තවත් ආගම් බහුලව තියෙනවා. නමුත් මේ ගමන් මඟ මේ ආර්ය ප්‍රතිපදාවේ ගමනට සත්‍තෝ භගවා කියන තනි තීන්දුවට අපේ මනස එන්න ඕනේ. අපේ සාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුදුන් වහන්සේමයි කියන කාරණය. ඊළඟ කරුණ ධර්මයේ කෙරෙහි පැහැදිලි මේ වචන ටික අහලා තියෙනවා මේ පින්නතුන් මේ වෙනකොටත්. ධර්මයේ කෙරෙහි පැහැදිලි. ධම්මේ අවිච්ඡප්පසාරෝ. මේ තුන්වෙනි කරුණ ඊළඟ සීලෙහි පරිපූර්ණකාරීත්වයට. සීලෙහි පිරුණු පිරිපුන් බව. ඉතින් අපි ඉඳ ලැබෙන හැටි ඉදිරියට සාකච්ඡා කරනවා. අසම්පූර්ණ සීලයක් නෙමෙයි. අඩවුණු සීලයක්, අබර සීලයක්, සිදුරු සහිත සීලයක් දැන නෙමෙයි පිරිසුදු සීල ප්‍රතිපදාවෙන් යුක්ත වෙන්න ඕනේ. අපි පිරුණු සිල් ඇති කෙනෙක් ඒත් වෙන්න ඕනේ. ඊළඟ කාරණේ ගිහියෝද පැවිද්දෝද යන ආර්ය ශ්‍රාවක පිරිස් සහධාර්මික පිරිසුදු පිටරනේ එක ආගම අදහන බෞද්ධ වූ ගිහියෝද පැවිද්දෝද සමගිව සමාදානයෙන් කටයුතු කරන ප්‍රියමනාප වුණුම් පිරසින් බලමින් කාලය ගත කරන අය වෙන්න ඕනේ. ආ ඔය කොටස් හතරෙන් යුක්ත නම් අර සිංහනාදය කරන්න පුළුවන්. කොයි සිංහනාදයේද? ප්‍රථම මහන මේ ශාසනය තුලමයි, ද්විතීය දෙවෙනි මහන මේ ශාසනය තුලමයි, තුන්වෙනි මහන මේ ශාසනය තුලමයි, හතරවෙනි මහන මේ ශාසනය තුලමයි අන්‍ය ශාසනවල ශාසන කියන වචනේ ඉතින් අන්නේ තීර්ථක කියන වචනේ පාවිච්චික සඳහන් වෙන්නේ මේ ත්‍රිපිටකය ඒ ශාසනවල දකින්ද නොහැකි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මෙන්න මේ අහලා තමයි මේ ප්‍රකාශය අහලා තමයි මෙහෙම කියන්න ගත්තා. මේ තොපගේ අපගේ වෙනස කුමක්ද? මේ කවුද කියන්නේ? අන්‍ය තීර්ථකයෝ අපේ ස්වාමින් වහන්සේලාට කියන්න ගත්තා ඔබලාගේ අපගේ ඇති වෙනස මොකක්ද? අපේ ශාස්ත්‍රූරේ ඉන්නවා. එතකොට මේ කියන හතර ආකාරයට අපේ සෝවාන් සකෘදාගාමි බවක් නෙමෙයි කියන්නේ අපිත් මේ විදිහේ නිෂ්ඨාවක් අපිට තියෙනවා. ඒ විදිහේ නිෂ්ඨාවකට තමයි විත්‍යා දෘෂ්ටික උනත් එය නිවනයි, එය සැනසීමයි කියන ආත්ම දෘෂ්ටිය සහිතව අනිය තීර්ථ කියනොත් යම් සීලයක් ප්‍රතිපදාවක් ආරක්ෂා කළා. එතකොට මේ මේ දේශනාව කෙටියෙන් මම ලංකාවට විදිහටම ඉදිරිපත් කරනවා. පසුව අපි මේ සීලය සම්බන්ධව වැඩිපුර සාකච්ඡාවක් කරමු. අද සමාජයේට අපි සිල්වත් අය විය යුත්තේ ඇයි කියන කරුණ අරඹයක්. මේ මේ මේ විදිහේ ප්‍රකාශයක් කරනකොට දැන් මේ කරුණ පැහැදිලි මේ පින්නතුන්ට අන්‍ය තීර්ථකයෝ කියන්න ගත්තා අපේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි අපි මොකද්ද ශ්‍රද්ධාවන්තයි අපිටත් ධර්මයක් කියනවා අපි උණුම් පියසින් බලමින් වාසය කරනවා කියලා. එබැවින් අපිටත් මේ අභීත ප්‍රකාශය කරන්න පුළුවන්. එහෙම අපිට ඇයි සම්පැන් නොදෙන්නේ කියලා මේ ඇත්තෝ ඔහොම ප්‍රකාශයක් කරන්න ගියා බුදුරජාණන් වහන්සේගේ ඒ වකවාණු වෙනකොට මේ අනේ තීර්ථකයන් ලාභ සත්කාර වලින් පිරිහිලා ඒ තීර්ථකයන්ට තිබිච්ච ගරුසැලකිලි සමාජයෙන් බැහැර වෙන්න ගත්තා. මෙන්න මේක මේ කරුණ අරඹය තමයි මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. එහෙම අහනකොට දැන් ওই විදිහට ඒගොල්ලෝ උත්තර දෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ පෙරලාණිය ඇත්තන්ගෙන් ප්‍රශ්න කරන්න කිව්වා කියලා පෙන්නවා. එහෙනම් ඒ එහෙම වෙන ඔබලාගේ නිස්සතාව මොකද්ද? මෙම ධර්මයක තුල ඔබලා දාන ආගම තුල ඔබ ගන්න නිස්ඨාව. නිස්ඨාව කියලා කියන්නේ එකම ඒකායන අරමුණ මොකක්ද කියන එකයි. නිස්ඨාව කියනවා කියන්නේ තේරුම. දැන් අපේ අරමුණ පරම නිස්ඨාව මොකක්ද? බෞද්ධීන් අපේ අරමුණ. නිබ්බානම් පරම සුඛම්. මේක තමයි අපේ පරම අරමුණ. ඉන් මෙහා අපි දාන ආදී පින්කම් කරනවා, සිල්වත් වෙනවා, අපි ගුණ ධර්ම රාශියක් ආරක්ෂා කරනවා. ඒවට මේ ලෞකික වශයෙන් උත් අපිට සම්පත් තියෙනවා ලැබෙනවා පරලෝක වශයෙන් සුගතිගාමි භවයක උපත අපිට තියෙනවා සංසාරික සුවයක් තියෙනවා ඒ සංසාරික සුවේ දාන ආදී පින්කම් කරනකොට කුසල මාර්ගයේ හැසිරෙනකොට ඒ පුණ්‍ය විපාක හැටියට පුණ්‍ය ලාභ හැටියට ඒ භව උපසම්පත් ආදී රූප සම්පත් ආදී අපිට ලැබිලා තියෙන අදත් මේ පින්වතුනුත් අපි පෙර පින් කරලා තමයි මේ සම්පත් අද ලැබලා තියෙන්නේ මේ මනුෂ්‍ය සම්පත මහ උසස් සම්පතක් දුර්ලභංච manussත්තන් කියලා අහලා තියෙනවානේ. ඒකට අද මේ සම්පත අපිට ලැබුණේ අන්න අර විදිහට අපි පින්කම් කරපු නිසා කියන කාරණා. ඒකට නිස්සාව පරමනිස්සාව තමයි මේ වෙන. සංසාර සුවයක් ඇති වේ. නමුත් මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ಜಾති උනත් උපත උනත් ಜಾතිනේ දැන් ಜಾති දුක්ඛනේ ඒ සතර සංසාරික සුවයක් ඇත්තේ වී නමුත් එහි දුක රැඳිලා තියෙනවා නිසා අපි පරම නිෂ්ඨාවට නිවනම අරමුණු කරගෙන තමයි අපේ ගමන් මඟ අපි හදාගන්න ඕනේ. ඒ ඒ විතරයි නිෂ්ඨාව අහන්නේ. එතකොට මේ අන්සුදු පිළිවෙල කියන්නේ ඒ නිෂ්ඨාව අපිටත් ඇති බව කිව්වහම තවදුරටත් මේ ප්‍රකාශ මේ දේශනාව දිගට යනවා. ඒ නිෂ්ඨාව අහනවා රාග සාහිත්‍යයටද රාග රහිතයට. ඔන්න වචනයක් මතුණා. රාගයේ නිෂ්ඨාව ඔබලගේ ලැබෙන්නේ රාග සාහිත්‍යයටද රාග රහිතයාට රාග ඇති කෙනාටද රාගය නැති කෙනාටද කියලා. එතකොට මේ උත්තර දෙනවා ඒගොල්ලෝ. කොහොමද රාග නැති රාගේ රාග කියන වචනේ ඇලීම. මොනවට ගැලීමද? මේ පංච කාමයන්. රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට. ඒවලින් ගන්න බණ ටිකනේ. ඒක ඒ ටික පැහැදිලි ඔබට. අන්න එහෙම රාගය කියලා කියන්නේ දැන් මේ නන්දිරාග විච්ඡාම තමයි සසුපිටින් ඇල්ලන්නේ මේ ඊ භවයට එල්ලන්නේ නන්දිරාග සහගත වෙලානේ අපි මේ භවයක් මේ ලබාගෙන තියෙන්නේ නන්දිරාග සහගත වුණානේ ඒ එතකොට තමයි తත්තර සත්‍රාඥාන්දී නැවත නැවත එළි එළි ඉන්නේ ඒ අනුව තමයි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වගේ මෙච්චර මේ සසර දුක්ඛ සංදේකට එකතු වුණු සසර ගමනට යෙදෙන්නේ. දැන් මේ විවදු දේශනා වලින් අපි පරමනිෂ්ඨාවට අපේ මනස යෙදෙනකොට මේ සසර ගමන නවතින තැනකට සිත වඩන කෙනෙක් වෙන්න ඕනේ. හොඳයි. එතකොට ඊළඟ තවත් එතනින් එහාට බලනවා ද්වේෂ රහිතයාටද ද්වේෂ රහිතයාටද උත්තර ලැබෙනවා ද්වේෂ රහිතයාටයි කියලා. ඉතින් මේ විදිහට මේ විගත මේ සූත්‍රය යනකොට ද්වේෂත නිස්සාව මෝහ සහිතයාටද මෝහ රහිතයාටද ඔය වචන තුන හතර කීපයෙන් පස්සේ තියාගන්න. රාග සහිතයාටද ද්වේෂ සහිතයාටද මෝතයිත්‍යාටද නැත්නම් ඊළඟ මෝ රාග නැති කෙනා ද්වේෂ නැති කෙනා මෝහය නැති කෙනා අරකට උත්තර දෙනවා කොහොම උත්තර දෙන්නේ රාග නැති කෙනා ද්වේෂ නැති කෙනා මෝහ නැති කෙනාට එන් තවදුරටත් එහාට යනවා තෘෂ්ණා සහිතයා හටද නොහොත් තෘෂ්ණා රහිතයා හටද ප්‍රශ්න අහන්නේ සත්‍යච්ඡා සංවාදයේ ස්වාමීන් වහන්සේලාට මේ විදිහට විමසන්න කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් තෘෂ්ණා රහිතයාටයි කියලා උත්තර ලැබෙනවා. ඊළඟට අහනවා උපාදාන සහිතයාටද උපාදාන රහිතයාටද? මේ වචන මම විස්තර කරන්න යන්නේ උපාදාන කියන වචනේ තේරෙනවනේ. උපාදාන කියන්නේ තෘෂ්ණා සහිත සංහාදිච්චි මානසිකින් දැඩි කොට ගැනීම. මොකද්ද අපි අරගත්තු ගැනීම? අපි අල්ලාගත්තු දේ මොකද්ද දැඩි කොට? මේ රූපේ, මේ වේදනාව, මේ සංඥාව, මේ සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ දැඩි කොටගත්තු බවක් අපේ එකන පංච උපාදානස්කන්ධ කියලා. උපා පංච උපාදානස්කන්ධ වෙනකොට අපේ බුද්ධ දේශනාවේ පෙන්වා තියෙනවා පංච උපාදානස්කන්ධෝ දුක්ඛාක. එතකොට දැඩි කොට අපි අරගෙන තියෙන්නේ දුක. අපි ගත්තේ රූපේ නම් රූපේ දුකයි. දුකද නැද්ද රූපේ? රූපේ අනිත්‍ය වෙනකොට, කෙස්තික ඇලෙනකොට, දත් රැටෙනකොට හම රැලි වැටෙනකොට මේ විපරිණාම වෙනකොට වෙනස් වෙනකොට දුක වෙනවද නැද්ද? වෙත් දුක වෙනවා. එහෙනම් රූපය දුකයි. විඳින දේවල් ගැන අපි ඇහුවොත් කියන්නේ සැපද මෙතෙක් විඳලා තියෙන වැඩියෙන් දුකද වැඩියෙන් විඳලා තියෙන්නේ කියලා ඇහුවොත් ඍජුවම ලැබෙන උත්තරය තමයි මොකක්ද? වැඩියෙන් දුක විඳලා තියෙනවා කියන එක තමයි ලැබෙන මේ ධම්මකට ආපු කයට. එහෙම නැතුව අපිට ජීවිතයක් ලැබුණා අන්න බොන්න අඳින්න පාරින්න තියෙනවා. අපි සම්පත් තියෙනවා. මේ සම්පත්තියදී අපිට මොන දුකක්ද කියන තැනට ඒ රාගයෙන්ම රත් වෙනවා. ද්වේෂයෙන්ම දුක් වෙලා, මෝහයෙන්ම මූඩ වුණු තුච්ච දෙයින් තුටු වෙන්න ගන්න ආයත. මොකද්ද වචනේ? තුච්ච දේවල්. මොනවද තුච්ච දේවල්? ධර්මයේ හැටියට රාගයේ ඇති වෙන දේද, ද්වේෂයේ ඇති වෙන දේද තුච්චයි. ඒ තුච්ච දෙයින් තමයි සතුෂ්ට වෙන්න මේ අන්ධ භූත පුදුජන භාවයේ ලක්ෂණය ඕක තමයි. එතනින් මිදෙන්න තමයි මෙවරු ධර්මයක් තුලින් පුතු පහට වෙන්නයි මේ පින්නතුණු මේ මැදිරිට පැමිණලා ධර්මයක් ශ්‍රවණය කරන්නේ. දැන් ඒ උපාදාන කියන වචනේ ඔය විදිය තේරුම් ගන්න. ඊළඟ අහනවා පඬිත්‍යාහටද අපඬිත්‍යාහටද? ඒ උත්තර පඬිත්‍යාහට. එතකොට මේ රාග විසින් නැත්නම් ක්‍රෝධ සහිත සිතින් දත්තු කෙනාටද ඒ ඒ නොගත් කෙනාටද ක්‍රෝධ නොවන කෙනාටද රාග විසින් ප්‍රතිබද්ධයකටපත් නොවන කෙනාටද නොවන කෙනාටද නොවන කෙනාට ඒ වගේම රාගයෙන් නොබැඳුණු ක්‍රෝධයෙන් නොපිකුණු කෙනාටයි කියලා ඒගොල්ලෝ උත්තර දෙනවා ඊළඟ අහනවා අහන්න කියනවා බුදුරජාණන් වහන්සේ තෘෂ්ණා දුක්තියෙන් තණ්හා දික්තියෙන් අරමුණේ බැඳෙන්නාටද ඔන්න ඔයගොල්ලෝ දැන් ටිකක් අපි හැම එකක්ම විස්තර කරන්න කාල වේලාව මදි වෙනවා. තෘෂ්ණා දෘෂ්ටිය, තණ්හා මාන දිත්තේන් ගැනීම ගැන විතර අහන්නේ මොනවද ගන්නේ අරමුණු. අපි ගන්නා තාක් අපේ මේ දිවෙන් ඇසෙන් කනෙන් දිවනාසයෙන් ශරීරයෙන් අපි ඒ ගන්න අරමුණු වල තෘෂ්ණා දිත්‍ති මානෙන් බැඳිලා තමයි ඒ වගේ ආස්වාදයකට අපිපත් වෙන්නේ. එතන ආන්ගේ නොබැඳෙන කෙනාට කියලා වුණා නොබැඳෙන කෙනාට. මෙන්න මෙතෙන් සිට මේ කරුණු වල ඉඳලා අහන ප්‍රශ්නය භව දිට්ඨිය විභව දිට්ඨිය දක්වා යනවා මේක සාස්ත්‍ව සූත්‍රයේ දවසෙන්. දැන් ඉතින් එහාට කොහොමද යන්නේ කියන කාරණේ තමයි වැදගත් වෙන්නේ. මින් අහනවා මහාන කෙනෙක් බමුණු කෙනෙක් මේ ද්විවිධ දෘෂ්ටියෙන් බැඳුනොත් එයා එයා බැඳුනේ සතරට. මොනවටද බැඳෙන්නේ? මේ භවයේ කාම භවයක එහෙම නැත්නම් සාස්වත වශයෙන් භව දෘෂ්ටියෙන් මේ සම්පත් සදාහටම විඳින්න ඕනේ කියන තැන තියාගෙන සතරෙන් සතර පතමින් දිව්‍ය ලෝකාදී සම්පත් පැතුවත් ඉන්නොත් මේ සාස්වත දුක්ඛිගතික බව. ඉන්නකල් මේ ජීවිතය ඇති තාක් අපි සැප සම්පත් විඳන කාම්භෝගී ජීවිතයක් ගත කරනවා කියන තැන එනකොට මරණයන් මාස්තේ මේ සියල්ල ඉවරයි කියන තැනට උච්චේර දෘෂ්ටියට එනවා. මේ දෙකෙන්ම මිදුණු තැන ගැන තමයි විතර තෝරා ගන්න ඕනේ. මේවා තෝරා ගන්න තමයි මේ විදිහට මේ අපිට මේ සංසාරික සත්‍යයට මේ රූපයේ ශබ්දේ ගන්ධේ රසේ ආරම්භය අපිට ආස්වාදයක් තියෙනවා. දැන් බුද්ධ දේශනාවෙන්දී මෙතන ඉඳලා පෙන්නනවා නෝකේ සමුදය හැතිවීම පහළ වීම උදය නැත්තම් මේ සමුදය කියන්නේ හට ගැනීම ගැන අවබ අවබෝධයක් දැනුමක් ලැබිය යුතු බව. ඒ වගේ අවසානයේ නැත්නම් නැතිවීම. ඒකට ආස්වාදයක් ඇති බව. ඒ ආධිනව ආස්වාදයේ අධිකතර වූ ආධිනවයක් අවැඩක් නාස් හානියක් Taman ඇති බව. ඒක තමයි ආධිනව කියලා කියන්නේ. ඒ ඒ නිසාම තමයි මේ වගේ නිස්සරණය නික්මීමක් පෙන්වන්නේ. මේ මේ කරුණ නොදන්නවා නම් තතුසේ නොදන්නේ නම් එයා රාග සහිත ද්වේෂ සහිත අර කියපු කරුණ වලින් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි දැන් කරුණ කීපයක් කරුණ 9කට අරගෙන කෙටියෙන් පෙන්වන්නේ. ඒ කරුණ වලින් යුක්තයි කොහොමද මේ රූප ශබ්ද ගන්ධම වන මේ කාම ආස්වාදය ගැන ද රූපයේ තතු හරියට නොදන්නවා සමුදේ ඒක නැතිවීම ආස්වාද ස්වභාවය ආදීනවේ ඉක්මීම කියන ඔන්න ওই කරුණු ටික නොදන්නවා නම් එයා ඉන්නේ සසර තපුසේ ධනී නම් මේ කරුණු මොනවද කරුණු ටික රූපය වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධ වශයෙන් ඒ ස්කන්ධ පහ මේ ස්කන්ධ පහත් ආයතන ටිකක් ලබාගෙන ලබාගෙන අපි මේ ගත කරන ජීවිතය තුළ දී රූප ශබ්ද කන්ද රස ස්පර්ශ කාමයන් ඒ බැඳී ඉන්න තැන ඒ ඒවා තතුසේ සතා භූතව ඒවා ඒ වගේ යථා තත්ත්වය දැක්කොත් දැකින මිදුනොත් ආන් ඔහු ධාතයෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දුන්නසින් උපායාසයෙන් මිදෙත් සියලු සසර දුකින් මිදුණා කියලා මෙන්න බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නනවා. ඒ පෙන් ඊළඟට එතනටත් ඒ පෙන්න තව ඉතිකින් ඉවර නෑ මේ සූත්‍රයේ මහණෙනි උපාදානයෝ සතර දෙනෙකි. උපාදානෝ දැඩි කොට සිතෙන් දැඩිසේ ගන්නා අරුණු සමස්ත ලෝක ධාතුවම කැටිකොට උපාදානස්කන්ධ හතරකට අපේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාම උපාදානය. මේ ටිකක් මතක තියාගන්න ඕන මොනවද? කාම උපාදානය. ඉතින් කාම කිව්වම කැමැති කියන සරල තේරුම. මොනවටද කැමති? රූපයට කැමති. ශබ්දයට කැමති. ගන්ධයට කැමති. රසයට කැමති. ස්පර්ශයට කැමති. ඔය පුතේකුත් දේවල් හිත හිතා හිත හිතා ඉඳ කැමති. කැමති නැද්ද? දැන් මෙතෙක් මේ තා ජීවිතේ සසරමත් ඔය ටිකයි හොඳයි අතීත සසර අපිට පේන්නේ ආත්ම මේ වර්තමාන මේ මේ කාලය තුල ඔබට තේරිච්ච තැන ඉඳලා අද දක්වා ඔබ කැමති විදිහට තියෙන මුළු ලෝකෙටම කැමති වුණා ලෝකෙම මොනවද තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඔය ඔය ඔය පහට ගෝචර නොවන යමක් තියෙනවද ලෝකේ? ඔතෙන්ටයි තියෙන්නේ. ලෝකයේම තමයි උතන. එතකොට ආන් ඒ කාම උපාදානයේ පංචකාමයන්ගේ සැපයක් තියෙනවා කියන දර්ශනය දැක්ම, දිට්ඨිය තියෙනවා. නමුත් අපස්සාදෝ ඒ කියන්නේ අප කියන්නේ කිසු අල්ප කියන එක ආශාරයේ ටිකයි. බහු දුක්ඛෝ මොනවාගේද? කාමයන්ගේ. නමුත් අපේ හිතට තියෙන අපේ උපාදානය මොකක්ද? කාමයන්ගෙන් තොරව ජීවිතයක් නැහැ කියලා. කාමයන් නැත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැත්තම් දැන් ගෙදරක අද රූප වාහිනිය නැත්තම් ගෙදර හිස් එකක්. පාළු ගෙදරක් හැටියට. එහෙම නෙමෙයිද? ඇයි? රූප වලට තියෙන ඔබේ කැමැත්ත. ඒක තමයි ඒ ඒ ටික කියනකොට තේරෙනවා නේ. එතෙන්ට. ඊට වඩා ටිකක් ගැඹුරින් හිතන්ට කාම උපාදානය කියන තැන එනකොට මේ ඔබ විඳින මේ ආස්වාද ජනක හැම එකක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පරිනිබ්බාන සූත්‍ර දේශනාවේ අපේ අලගද්දූපම සූත්‍ර දේශනාවේ ආදීනව පෙන්ලා තියෙනවා දස ආකාරයකට අට්ටි කංකලූපමා කාම මාංශපේසුමා කාම මස්වැදල්ලක් වගේ ඇටසැකිල්ලක් වගේ අමුරු ගොඩක් වගේ මොනවද අපි මෙච්චර සංසාරයේ දුක බැඳගෙන නැවිදී අද හැම තත්පරයක්ම ගත කරලා තියෙන්නේ මොනව හොයන්නද ජීවිතේ? ওই සම්පත් හොයන්න. ඒ වගේ යථා තත්ත්වය මොකද්ද? අර ඇටසැකිල්ලක් වගේ. මස් දැල්ලක් වගේ. අඟුරු ගොඩක් වගේ. ඕක තමයි හොයලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි නාම සම්පත් කියුවා හොය සම්පත් වලින් සැපයට නැත්තම් ආස්වාදයට සිත පිනා යන බවට සිත මඳුර කරනවට වඩා සාත රූප මඳුර කරනවට වඩා ඔබට වෙලා අපි ඒ කාමයන් නිසා තමයි අද යන්තාක් මේ ලෝකේ සත්‍යය දුකක් විඳිනවා නම් ඒ විඳින සියලු දුකට හේතුව මොකක්ද? මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ උපාදාන සිතින් දැඩි සිතින් තණ්හා මාන දිත්‍ති සහිත දැඩි සිතකින් ගැනීමමයි දැඩි සිතින් ගත් දේ නැති වෙනකොට දුකයි වෙනස් වෙනකොට දුකයි අන්සතු වෙනකොට දුකයි ඒවා තම තමන්ට භුක්ති විඳින්න බැරි වෙනකොට දුකයි. ඒ කියන්නේ කාම වස්තු තියෙනවා. ඇති වෙන්න තියෙනවා. නමුත් ඒවා විඳින්න තියෙන ආයතන ටික දුර්වල වෙනකොට ඇහැ දුර්වල වෙන්නේ යනකොට රූප වාහිනිය කොහොම තිබුණත් ඒ ඒ හරහායන රූපේ කාමාස්වාද විඳින්න රූපාස්වාද විඳින්න කොට පුළුවන්. ඒක තමයි ඇත්ත. කාටේම දායි කන්නඩියක් මාරු කරයි. නමුත් යම් මොහොතක් එනවා කොහොම රූප ආවත් තමන්ට ආස්වාදයක් විඳින්න බැරි තැනක් එනවාද නැද්ද? එනවා. ඒ ඒ විදිහට ඊගෙන විස්තර ගොඩක් කරන්න කෙනේ සිටීම රජාන ඊළඟ මේ විත්‍ය උපාදානය සතර උපාදානයක් මේ සූත්‍රයේදී අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි දැන් පෙන්වුවා අර මුලින් ඉඳලා නැවත සීකරා කරන්නකෝ දැන් මේ ශාසනයේ තුනමයි පළමු මහාන දෙවෙනි මහාන තුන්වෙනි මහාන හතරවෙනි මහාන කවුද මේ මහාන කියලා පෙන්වන්නේ සෝවාන් උතුමා, සකෘදාගාමී උතුමා, අනාගාමී උතුමා, රහත් උතුමා. එතකොට තින්නම් සංයෝජනම් පරිත්‍යාග කියලා පින්නූතන ඉඳලා සෝවාන් උතුමා සංයෝජන තුනක් දුරු කරපු ඒ උත්මයා ගැන ඒ ඒ දහම් කරුණු ටික සිහි කරගන්න මේකටම ඈඳලා අපි දැන් මේ සූත්‍රානුසාරයෙන් ඉදිරියට පෙන්නලා සීලය ගැන ලැබෙන වේලාවට අනුව පිටි වේලාවක් අපිට ලැබෙන්නේ අපි සාකච්ඡාවක් කරමු දැන් මේ විදිහේ දේශනාවකට සීලබ්බතුපාදාන වැඩි සීල වෘත ගෝ වෘත අජ වෘත ඒවට බැඳිලා නම් ඒත් ඒ වගේම මොහොයෙන් බැඳිලා නැතුව අපිට සතර දුකක් කෙලවර කරන්න බෑ අත්වාද උපාදානය කියන්නේ ආත්ම දෘෂ්ටිය මෙන්න මේ සතර උපාදායන් නිදීම ඊළඟට පෙන්නනවා ප්‍රහාණය පැනවිය යුතු බව නමුත් මේ අන්‍ය තීර්ථකයන්ට මෙන්න මේ සතර උපාදානය පෙන්වන්න පුළුවන්කම නෑ එකක් දැන් අපි තුමුකෝ කාම උපාදානෙ පෙන්වන එක්කෙනාට ඒ කණ්ඩායමට ditthi උපාදාන සීලබ්බත උපාදාන අත්වාද උපාදාන පෙන්වන්නේ නැහැ. එතකොට කාම උපාදාන ditthi උපාදාන පෙන්වන්නේ අය සීලබ්බත උපාදාන අත්වාද උපාදාන පෙන්වන්නේ නැහැ. මේ විදිහට මේ අන්තිමේ එක අත්වාද උපාදානය ආත්ම දෘෂ්ටියෙන් බැහැරුණේ නැහැ බුද්ධ ශාසනයෙන් හර අන්‍ය තීර්ථක. ඒ නිසා ඒ අත්වාද උපාදානය පෙන්වන්න නිවීම පෙන්වන්න නොහැකි වුණා. අන්‍ය තීර්ථකයින්ට. අන්න ඒ නිසා මේ අවසාන කරුණ ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා ඒ තීර්ථකයන්ට කියන්න සිංහනාදයක් පවත්වන්න බෑ. පළවෙනි මහාන අපේ ශාසනය තුලයි, දෙවෙනි මහාන අපේ ශාසනය තුලයි, තුන්වෙනි මහාන අපේ ශාසනය තුලයි කියලා ඒ පෙන්වන්න පුළුවන්කම නෑ කියලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා. මෙන්න මේ උපාදාන වශයෙන් මිදුණු තැන මේ පරිත්‍ස්සාවන්ගේ පරිත්‍ක්ෂණා කියලා කියන්නේ මේ කාම වස්තුන් අපිට මුණ ගැහෙනකොට රූප ශබ්ද ගඳ රස ඒවා අපි ගත්තොත් දැන් රූපේම ගන්නකො ඒ රූපේදම ඇති වෙන ඒ දකින්ද ඒ නරඹන්න ඒ ස්පර්ශ කරන්න ලං කරගන්න තමන් සතු කරගන්න නොලෙවෙනකොට මේ සිතේ ගායක් ඇති වෙනවා තසත් පිපාසිතක් බව ඇති වෙනවා රූප ශබ්ද ගන්ධ රස ඒ කාමයන්ට ඒවා දීලා සම්පූර්ණ කරන්ට නොහැෙන වෙනකොට පීඩාවක් ඇති වෙනවා. පිපාස භව ඇති වෙනවා. සංසිඳුණු බවක්. අන්න ඒක තමයි පටිච්චසනාවන් කියලා කියන්නේ. මේවා සංසිඳීම තමයි මේ මේ සූත්‍රයෙන් පෙන්නන්නේ මේ ජාති ජරා මරණ ඒ මිදීමට. ඒ සඳහා තමයි රහතන් වහන්සේ හඳුන්වනවා අන්තිම තැන කළ යුත්තේ කළ නිම කළ තැනත්තා අරහත් ඒකපත් වේ උත්තරයන් වහන්සේ තීනා ජාති උසුතම් භ්‍රමචර්යයන් කතං කරණීයන් නාපරං ඉත්තත්තායති කියලා මේ සූත්‍රයේ අවසානයේ පෙන්නනවා. මේ දේශනාව අහලා භික්ෂුන් වහන්සේලා අපමණ සතුටටපත් වුණා කියලා පෙන්නනවා. දැන් මේ සූත්‍රයට අදාළව අපේ දරුපටි නිවේදකතුමා ඉදිරිපත් කළා කෙටියෙන් නම් හඳුන්වන්න මේ පුජ්‍යල ප්‍රියමනාභාවයට හේතු වෙනවා මේ සිල්වත් බව කියන කරුණ ගැන. අපිට තව තියෙන කෙටි වෙලාවක්. නමුත් මේ කෙටි වෙලාවටවත් බලමු පින්වතුනි දැන් මේ පින්වතුන් මේගේ ජීවිතය ප්‍රියමනාපව කුරුණුම් පිය ඇසින් බලමින් gedara dore ඒ ඉන්න විදිහට දැන් මෙතන මේ ධර්ම මණ්ඩපය තුල ඒ ශ්‍රද්ධාවන්ත පින්නතුන් සතුටු සිතින් මේ ඉන්නේ මට පේනවා ඒක. හැමෝටම උනොන්ට ප්‍රියද නැද්ද? සිල් ඇඳුමින් සැරසිලා ඉන්නේ හැමදේම. හරි සතුටුයි. සතුටු වෙන්න මේ ජීවිතය තුල අද දවස් ඔබට විශේෂයි. ඒ ඉතින් මේ ප්‍රියමනාප බවට පත් වෙන්න සිල්වත් වෙන්න ඕනේ. මොකක්ද වෙන්න ඕනේ? සිල්වත් වෙන්න ඕන. මේ පටිච්චසීලය සමාදන් වුණු මොහොතේ මාර්ගයට පිවිසෙන්න ප්‍රවිෂ්ඨ දොරටුව තමයි පින්නතුනි පංචශීලය. මොකද්ද? පංචශීලය. පංචශීලයෙන් තොරව මේ සීල දොරටුවක විවෘතයක් නැහැ. සීලන් දොරටුවේ විවෘතයක් නැහැ. මේ හැම ආකාරයකින්ම අපේ සිත්වල බුද්ධෝ වෙච්ච අප්‍රසාදෝ ධම්මයා වෙච්ච අප්‍රසාදෝ සංඝයා වෙච්ච අප්‍රසාදෝ කියන ඒ අවබෝධය ඇතිව ඒ අවිච්ච අප්‍රසාදය ඇතිව අර මිත්‍යාදී මොක්ඛේ මිදෙන යුතු බව මා මුලින් මතක් කළා. එතකොට මේ විදිහේ සීල සමාදානයකින් මේ පංචශීලයේ හොඳටම ප්‍රමාණවත් පින්නතුනි මේ සංසාරික දුකෙන් මිදෙන්නත් භව දුකෙන් මිදෙන්නත්. දම්භික සූත්‍රයේ පෙන්නනවා ගිහිවත සහ පැවිදිවත කියලා. එතකොට මේ මිනිස් ජීවිතය වටිනා එකක් කරගන්න නම් පන්සිල් රකින්න කෙනෙක් වෙන්න ඕන. ඔය ජීවිතේ අඩුතක් සීරුවක් කරන්න එපා, හිතන්න එපා. දුර්ලභ වූ මනුෂ්‍ය භවයක් ඔබට ලැබුණේ. නමුත් මේ ජීවිතේ සිල්වත්ව ගත කරන්න නෙමෙයි අපි හුඟක් දෙනා සංරිදී ධනවස්තු ඔය මේ ජීවිත තොර කරලා හරි භූමි ඉඩකඩම් භෝග සම්පත් ඕවා තනතුරු ඕවා හඹා යන යුගයක තමයි අද ඉන්නේ. එනිසාම තමයි පැතේන් පිරීමකට අද සමාජයේ පත් වෙලා තියෙන්නේ. දැන් පෞද්ගලික අයිතීන් තකා කලහ විවාද කරනවා. ඒකට පැතේන් පිරියනවා. දැන් මේ ආර්ය භූමි දොරටුව කියලා පංචශීලයේ මතක තියාගන්න. ආදී බ්‍රහ්මචර්ය සීලය කියලා මතක තියාගන්න. එතකොට මම මේ දොරටුව කියන ආර්ය භූමි දොරටුව පංචශීලයේ කියලා අද මේ ඉදිරිපත් කරුවේ. දැන් නිවන් දොරටුව අමතස්ස ద్వාරම් කියලා පෙන්වන තැන තියෙනවා. ඒකට පස්පව් කරන්නා දුස්සීලයට යෙදිච්ච තැන එයාට අපායේ දොරටු ඇරිලා තියෙනවා. කවුරක් අරින්න දෙයක් නැහැ. නමුත් නිවන් දොරටුව සීලාදී මේ අස්ත අස්ථාංග සීලය සමහර දැන් ආජීව අස්ථාමක සීලයෙන්ම දවසකට කරන අය. පංච සීලය. නিত্য සීලය කරගෙන පොහොය අට සිල් රකින්න පින්නතුන්. ඉතින් මේ පින්නතුන්ට මම මතක් කරනවා ජීව ඉඳගෙන අවම ශික්ෂණයකින් යුක්ත මූලික සීලයට පංචශීලය රැකගෙන අටසිල් දසසිල් ඒ විදිහට රැකගෙන පැවිදි නම් සාමනේ රූප උපසම්පදා ඒ විදිහට අපි අර මේ මේ මේ පින්නතුන් අර්භයා දේශනේ ගිහි පින්නතුන් අර්භයා කරන දේශනාවක් නිසා අපි පෙන්වා දෙන්න සතුටුයි පින්නතුනේ අපේ මේ ජීවිතවල යම් සතුටක් අද විඳිනවා නම් යම් කෙනෙක් සැහැල්ලු ගති පැවතුම් ඇතුව අපේ මේ ජීවිත ප්‍රියමනාපව සෞඛ්‍ය සම්පන්නව පෞද්ගලික පවිත්‍රතාවයකින් කායික මානසික නිරෝගී භවකින් මේ භෝග සම්පත් එහෙමත් ඇතිව අමුදරු විවාහයක් වෙලා එම් පාලනය කරමින් සතුටින් වාසය කිරීම මව්දෙමෝපියන් වැඩිහිටි තමන් විය යුතුකම් සිද්ධ කරමින් තම තමන්ටත් අන්‍යයන්ටත් ප්‍රියශීලීව එම නැතුව මේ උපන්නාට බේලෝ වැල් නොවා නිසා ලෝසිරිතට අමුදරු රකින්නවා විනා කියලා ගැනීම අපේ පැරණි ඔහම කියන කීමක් තියෙනවා ඒබඳු ජීවිතයක් නෙමෙයි සහැල්ලු ගති පැවතුම් ඇත්තෙකුට තමයි මේ ජීවිතය සංකීර්ණ එකක් කරගන්න නැතුව සම් ප්‍රමාණික අධ්‍යාපනයක් එහෙමත් ලැබලා ආගමික නැඹුරුතාවයකින් මෙලොව ජීවිතය ගත කළොත් පරලොව ජීවිතයත් වෙනතු යහපත් වෙන්නේ. එනම් සදාචාරාත්මක ජීවිතය පිළිගන්නෙකු වෙන්න ඕනේ. සදාචාරාත්මක ජීවිතේ සිල්වත් ජීවිතය වටිනවා කියන එතන ආගමික නැඹුරුවක් තියෙන්න ඕනේ. අපේ බෞද්ධ පින්වතුන් තුළ ඒක තියෙනවා පින්වතුනි. නිසා ඒ දැන් මෙහෙම සිල්වත් වීම මේ පුජ්‍යලයක් සමාජයේ සකස් වෙන්නේ පුජ්‍යලයෙන් ඒ පුජ්‍යලයා යහපත් වීමට තමයි සමාජයේ සුඛ ධම්මයේ යහපත් එකක් බවට පත් වෙන්නේ. ඒක මේ බටහිර පෙරදිග ආශ්‍යාතික ප්‍රශ්නයක් නෑ. ඈ ප්‍රියමනාප පුජ්‍යලයා කොයි රටේ හිටියත් කොයි දේශේ හිටියත් කොතන හිටියත් පවුල තුලක් එයා ප්‍රියමනාප කෙනෙක්ව අනිත් සමග සහයෝගයෙන් කටයුතු කරන්නේ බවට පත් වෙනවා. අද එහෙම ගිහි ජීවිතේ ඉඳලා ඉන්නවද නැන්නේ? ගිහි ජීවිතේම අමුදුරු පාලනය කරමින් පින්නොත් මේ හතර පද හතරක් මා පෙන්වා දෙනවා ගිහි. ගිහිවම ගිහි කාම්භෝගී සම්පත් විදින උපාසක අද ඉන්නවද නැද්ද? පින් උණු කෙනෙක් බවට පත් වුණොත් ආ මේ ජීවිතයත් යහපත්, පරලෝකී ජීවිතයත් යහපත් යනවා. අද අපි ඔය දේශනාවෙන් පෙන්නේ මේ චූලසීනාද සූත්‍රයට අදාළව දාම් කරුණු ස්වල්පයක් මෙලොව ජීවිතයට විශේෂයෙන් ඈඳාගෙන මේ සූත්‍රය තුලින් තම තමන්ගේ ජීවිතය යහපත් කරගන්නා හැටියට අවසාන වශයෙන් අනුශාසනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති සාදු සාදු සාදු හැම දිනාටම තෙරුවන් සරණයි සාදු චිරං විපතු සද්ධම්මෝ අද ධර්මානුශාසනාව ප්‍රවත්තු ගෞරවනීය දේශකයන්න් වහන්සේ නොච්චයාගම ලිඳවැව සිරිවිමල විසුද්ධාරාමාධිපති පාලි බෞද්ධ විශ්වවිද්‍යාල දහම්සර සවි කතිකාචාර්ය ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පූජනීය ඉලන්දගස්වවේ ශීල විසුද්ධි ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු. ඔබට පෙරවන් සාදායි.